ආයිබෝන් සුපුරුදු ආකාරයටම ඔබ වඩාත් ඇලුම් කරන නාලිකාව ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ අද අපි ඔබට අපූර්වතම වැඩසටහනක ඉමව් ඔස්සේ හඹා යාමට අවශ්‍ය පසුබිම සකසාලීමටයි මේ සූදානම් කරන්නේ. ඉතින් ඔබ දන්නවා ජීවත් වෙන විට අපට හැම වෙලෙම ත්‍රාසය, බීතිය, කුතුහලය, සතුට ඒ වගේම දුක මේ හැම දෙයක්ම අපේ චිත්ත સંતાණය තුල ගොනු වෙලා තියෙන්නේ. මේ හැඟීම් සමග තමයි අපි හැම විටම ගනුදෙනු කරන්නේ. ඉතින් ඒ අනුව නිරන්තරයෙන්ම අපිට මේ හැඟීම් වලින් පලා යෑමට ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා හැම අවස්ථාවෙදිම මේ සියල්ල තුලම යථාර්ථය වටාට අවබෝධ කර ගැනීමට අපි මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ මේ අපූර්වතම වැඩසටහන තුලින්. ඒ තමයි කළුවර එළිය වැඩසටහන. කළුවර එළිය විටකදී කරුවල බව අඳුරු බව තියෙනවා. ඒ තුලින් වඩාත් සාර්ථක ලෙස ආලෝකය ලබා දෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු මොකද්ද මේ අවිදු අන්ධකාරය දුරු කරමින් ප්‍රඥාව කරා ළඟාවීමට බලපාන මේ වැඩසටහනේ අපූර්වත්වය කියලා. ඔබට පෙනෙනවා ඇති මේ වැඩසටහනට ඔබ හොඳට හුරු මුහුණක් අපේ නිරන්තරයෙන්ම දක්නට ලැබෙනවා. ඒ තමයි හැම අවස්ථාවෙදීම ඔබට වඩාත් හොඳින් කතා කරන සැනින් හඬ ඔබේ හදවතට සමීපතම හඬක් ඒ වගේම රුවක් එලෙසමයි ඒ තමයි අතිපූජනීය ගලිගණුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අද දවසේ අපේ ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර සිටින්නේ මේ උතුම් අවස්ථාව වෙනුවෙන් ඔබට බොහෝ දැනුම කාරණා පසක් කර දීමට මේ අවස්ථාවේදී මම පූජනීය කලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ මට හිතුණා අද දවසේ මේ කළුවර එළිය වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන මෙන්න මෙහෙම මාතෘකාවක් යටතේ. අපේ හාමුදුරනේ මේ බොහෝ දිනාට බිය කියන දේ උරුම වෙලා තියෙන්නේ. තිරිසන් සත්වයාටත් ඒ වගේම මනුස් මිනිස්යාටත් බිය කියන දේ උරුම වෙලා තියෙන්නේ. විවිධ අවස්ථාවලදී අපිට බිය, ත්‍රාසය, කම්පනය ඇති වෙනවා. මම අද බලාපොරොත්තු වෙන අපේ හාමුදුරනේ විශේෂයෙන්ම කතා කිරීමට මේ බිය ගැන කතා කරන විට බොහෝ අවස්ථාවලදී අමනුෂ්‍යයින් හොල්මන් අවතාර මෙන්න මේ දේවල් නිසා බොහෝ වෙලාවට මේ මිනිස් සිතේ බීතියක් ඇති වෙනවා. ඉතින් අපේ හැමදෙම විටකදී මේ හැම විටම නොවේ සමහර විටක බොහෝ දෙනා කියනවා මේ හොල්මනක් කියලා කියන්නේ මේක පුහු ආකල්පයක් මේක මනෝ විකාරයක් එහෙමත් නැත්නම් බොහෝ වෙලාවට හෙල්ලෙන මනස හොල්මන ඉතින් ඒ නිසා කියන අදහස තුළ ඉඳමින් මේවැ කිසිම සත්‍යතාවයක් නැති බව බොහෝ පිරිසක් පවසනවා. ඒ වගේම තවත් පිරිසක් මේ දේවල් වලට නතු වීම නිසා තමන්ගේ ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ සමහරට ජීවිතයේ යම් යම් හැරවුම් ලක්ෂයන් බවට පත් කරගන්න අවස්ථාත් තියෙනවා. ඉතින් මේ தත්ත්වයේ උඩ අපේ හැමදෙරේ ඇත්තටම මේ අමනුෂ්‍ය බලවේග මේ හොල්මන් අවතාර මෙන්න මේ දේවල් පිළිබඳව අපි කොහොමද ධර්මානුකූලව පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගේ හැම දිනාටම තෙරුවන් සරණයි ඇත්තෙන්ම දැන් අපි මේවට පිළිතුරු හොයන්න ඕනේ බටහිර කෙනෙක්වත් කවුරු හරි දාර්ශනිකයෙක්වත් කවුරු හරි පොතක් ලියපු කෙනෙක්වත් එක්ක මේ හේතුවාදීන් කියන කවුරු හරි වෙනම සංගමයක් පිහිටව ගත්ත කණ්ඩායමක්වත් කියන දෙයක් නෙමෙයි. මං හිතන්නේ අපිට නොපෙනෙන බලවේගයක් ගැන අපි මේක පරිපූර්ණව යම් දැනුමක් හරි අපි ලබනවා නම් අපිට තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කොහොමද මේ අමනුෂ්‍යයන් ගැන සඳහන් ඊළඟට දැන් අපේ පියවි හැට නොපෙනෙන දේවල් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ වගේම ඒ ඥානයන් ඇති කරගත්ත ශ්‍රාවකයෝ හිටියා. රහතන් වහන්සේලා දැක්කා. එතකොට මෙන්න මේ තුලින් තමයි අපිට නිගමනයකට එන්න තියෙන දැන් බොහොම ලස්සන සිදුවීම් රැසක් තියෙන අපි කීපයක් මතක් කරගත්තොත් ඔය ලක්කන සංයුක්තයේ තියෙන සංයුත්ත නිකායේ සූත්‍ර දේශනා මම හිතන්නේ 20කට ආසන්න ප්‍රමාණයක්. මේ දේශනා අතර තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එනකොට ලක්කන මහරහතන් වහන්සේ සමග තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්න දෙනම නගරයට යන්න පහළට බැහැගෙන එනවා අර පර්වතේ. මුගලන් හාමුදුරුවන්ට පේනවා අහසේ පාවෙලා යනවා අමුතුම විදිහ අමනුෂ්‍යයන්. හැබැයි ලක්කන මහරහතන් දෙන්නම රහත් වෙලා. ලක්කන හාමුදුරුවන්ට මේ දිවස් නූර නැහැ. දැන් රහතන් වහන්සේලා අතර ගත්තත් බොහෝ දෙනෙක් ඉන්න ආසවක්කේ ඥානෙ විතරයි තියෙන්නේ. තමන් රහත් වුණා, කෙලෙස් ප්‍රහාණය වුණා කියන අවබෝධය විතරයි. සමහර රහතන් වහන්සේලා ඉන්න ත්‍රිවිද්‍යා තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති පෙර ජීවිත බලන්නත් පුළුවන්. ඊළඟට ආසවක්කේ ඥානය වගේම චතුප්පාත ඥානය තියෙනවා. තවත් කෙනෙක් මැරිලා උපදින ආකාරය දකින්න නුවණ තියෙනවා. තවරහතන් වහන්සේලා කොටසක් ගැන තියෙන පංච අභිඥා දැන් අර කියන මේ ඥානයන්ට අමතරව දිබ්බ චක්කු දිබ්බ සෝත කියන ඥානේනුත් තව අමතරව පිහිටනවා. ඊළඟට ෂඩාභිඥා ඇති රහතන් වහන්සේලා හැටියට හඳුන්වනවා 이르දිවිද ඥාන, පරචිත්ත විඥානන කියන මේ අවබෝධයන් රසක් තියෙන රහතන් වහන්සේලා ඉන්නවා. <clears throat> එතකොට මේ වගේ දැන් ලක්කන මහරහතන් වහන්සේ රහත් වුණාට උන්වහන්සේට අමනුෂ්‍ය පේන්නේ නැහැ. උන්වහන්සේ අහනවා මේ මුගලන් හාමුදුරු දැන් අහස දිහා බලාගෙන කල්පනා කරනවා මේ අමනුෂ්‍ය දිහා දැකලා මේ වගේ දුක් විඳින සත්වය ලෝකේ ඉන්නව නේද කියලා. ඉතින් මුගලන් හාමුදුරුවන්ගෙන් අහනවා ලක්කන හාමුදුරු ස්වාමීනි ඔය කවුද දැක්කේ මොනවද බලන්නේ කියලා උන්වහන්සේ බලනවා වටපිට. හැබැයි ලක්කන හාමුදුරන්ට පේන්නේ ඒ වෙලාවේ අහනකොට මේ මුගලන් හාමුදුරුව කියනවා දැන් මෙතනදි මගෙන් අහන්න එපා. ඔය ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ළඟදී ඇහුවොත් මං කියන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න හවස්වරුවේ පිණ්ඩපාති වන්දලා හවස වේළුවනාරාමයට ගියාට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහදී අර ලක්කන හාමුදුරුව මේ ප්‍රශ්නේ අහනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අද මේ පිණ්ඩපාතේ වඩිනකොට මොග්ගල්ලාණන් වහන්සේ මේ අහස දිහා බලාගෙන පුදුමයෙන් වගේ බලන් හිටියා. මොකක්ද කියලා මං අහනකොට එතනදී අහන්න එපා බුදුරජාණන් වහන්සේ ළඟදී විතරක් ඇහුවොත් මං කියන්නම් කිය. ස්වාමීනී මොකක්ද මේ කිය? එතකොට මුගලන් හාමුදුරු කියන ස්වාමීණී භාග්‍යතුන් වහස අමුත්තුම විදි අමනුස්සේක් අහස යනවා දැක්කා කියලා. එතකොට එතන අමනුෂ්‍ය ගණනාවක් ගැන තියෙන දැන් සමහර අය ඉන්නව ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා කියලා. වස්ත්‍ර ගිනි ගන්නවා. මේ ශරීරයේම ගිනි දැල් විහිදෙමින් අහසේ ගින්දරක් වගේ පාවි පාවි යනවා. සමහර අමනුෂ්‍ය මුගලන් හාමුදුරුව දකිනවා කර්මාන් රූපිය මැවෙන ගිජුලිහිනියන් වගේ සත්තු පන්න පන්න ශරීරයට කොටමින් මේ ශරීරය ඇතුලේ තියෙන ඇටමිදුළු ආහාර කරගන්නවා. ඉතින් විලාපදිදී අහසේ පාවි පාවි යනවා. සමහරුන්ගේ ශරීරවල මස් කඩා හැලෙනවා කියලා. එතකොට මේ වගේ අය දැක්කා කියලා ඉතින් මුගලන් හාමුදුරුව කියනවා ස්වාමීනි මෙන්න මේ වගේ අමනුෂ්‍යෙක් මං දැක්කයි කියලා. ඒ කාරණේ කියනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොග්ගල්ලාන ඔය සත්වය ඔයිට කලින් තතාගතයන් වහන්සේ දැක්කයි කිය. හැබැයි බුදුරජාණන් වහන්සේ කල්තියා දැක්කට උන්වහන්සේ දේශනා කරේ නෑකින මෙච්චර කාලයක් වෙනකං නිහඬව හිටිය කියනවා සාක්්‍ය කාරයෙක් මුණ ගැහෙනකම්. බුදුරජාණන් වහන්සේ වදාලා දැම්මට සාක්‍ය කාරයෙක් ඉන්නවා කවුද මුගලං හාමුදුරුව දැකලතියේ. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ අමනුෂ්‍යය ගැන දේශනා කරනවා කියලා ඒ කෙනා කවුද මොන වගේ අකුසලයක්ද කරේ කාශ්‍යප බුද්ධ ශාසනය කරපු අකුසලේ ඊළඟට නිරේ වැටිලා දුක් විඳපු හැටි ඉතුරු අකුසලයේ ගෙවන්න പ്രേත ලෝකෙ ඉපදිච්ච හැටි සම්පූර්ණ ජීවිත කතාවක් බුදුරජාන් වහන්සේ ඔහු ගැන දේශනා කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ එතනදී පෙන්නනවා මහණෙනි බුදුරජාණන් වහන්සේ කලින් ওই අමනුෂ්‍යය දැක්කත් ඔය ගැන විස්තර නොකිව්වේ බුදු කෙනෙක් බුදු මුවින් යමක් දේශනා කරපු දෙයක්. කවුරු හරි කෙනෙක් සැකකරොත් ඔහොම අමනුස්සයෝ ඉන්න පුළුවන්ද බුදුහාඳුරු කියන දේ කොහොමද ඔහොම පිළිගන්නේ එහෙනම් අපිටත් පේන්න එපා කියලා දැන් ওই වගේ සැක සංකා ඇති වුණොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස හේතු වෙනවා කියලා. එතකොට අන්නේ නිසයි කියනවා බුදුරජාණන් වහන්සේ නොකිය හිටියා. හැබැයි දැන් සාක්කිකාරයෙක් ඉන්නවා. මොගලන් හාමුදුරුවෝ දැකලා අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා විස්තර කරා. එතකොට අපිට පේනවා මේ රහත් තුනත් හැමෝටම අමනුෂ්‍යය පේන්නෙත් නැහැ. එතකොට ඒවා පේන අය ඉන්නවා. දැන් අපි ගත්තාම පේතවත්තු කියලා ධර්මයේ තියෙන අමනුෂ්‍යය ගැන සිය ගාණක් දේශනා. මෙවැනි සිදුවීම් එක්ක බලද්දී දැන් සාමාන්‍යයෙන් බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය බුදුරජාන් වහන්සේ විස්තර කරන කරුණු 10ක් ඇසුරේ කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඒ කියන්නේ දානයක විපාකයක් තියෙනවා ඊළඟට අපි කරන යහපත් පින් අතේ වැඩවල විපාකයක් තියෙනවා. කරන අප උපස්ථාන ආදී කටයුතුල විපාක ලැබෙනවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාකයක් තමන්ට එනවා කියලා කෙනෙක් පිළිගන්නේ මෙලවක් තියෙනවා කියලා පිළිගන්නේ මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්නේ ඊළඟට අම්මට සැලකුවාම විපාක ලැබෙනවා පියාට සැලකුවාම විපාක ලැබෙනවා කියලා පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒවා නියත මිත්‍යා දෘෂ්ටි. හැබැයි ඒ අතර ඒ කරුණු 10න් 9 වෙනියට පෙන්නනවා යමෙක් ඕපපාතික සත්වයන් ලෝකෙ උපදිනවා කියලා පිළිගන්නේ නැත්නම් එයත් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් කියන. එතකොට මේ ඔය අමනුස්සයෙක් වේවා යක්ෂයෙක් වේවා නිරිසතෙක් වේවා දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා මේ සියලු දෙනා ඕපපාතිකව පහළ වෙන සත්වය. දැන් අපිට අපේ පියවියහින් දකින්න පුළුවන් එක්කෝ මව කුසකින් හරි බිත්තරයක් ඇතුලෙන් හරි උපදින සත්වයෙක් ගැන විතරනේ අපි දන්නේ. ඊළඟට ওই තෙත් පරිසරයෙන් ඒත් ඉපදුනාට පස්සේ තමයි අපි දන්නේ මේ පණුවෝ හරි ඒ වගේ සත්තු ටිකක් උපදිනවා කියලා. හැබැයි ඕපපාතික උපත මේ පියවියහින් බලන්න බෑ. ඔන්න ඕකයි දැන් බොහෝ දෙනෙක් ඕකට තර්ක විතර්ක කරන්න හේතුව දැන් හොයන්න උත්සාහ කරන්නේ මේ විද්‍යාත්මක උපකරණ වලින්නේ. එක්ක දුරේක්ෂකින් බලනවා එහෙම බලන්න බෑ මේ අමනුස්සයෙක්ව. එක්ක අන්වීක්ෂයකින් හොයන්න හදනවා අන්වීක්ෂයෙන් හොයන්න පුළුවන් අමනුස්සයෙක්. අපේ හැමතුරනේ මේ විදු ඇසට වඩා බොහෝම ඉහළින් මේ බුදු ඇස තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥානෙ දැන් ඊළඟට දැන් ওই අලුත් කැමරා හදලා ওই හිරලියම් කියලා අලුත් කැමරාවක් ගෙනහල්ලා යම් සොහොන් වල එහෙම පින්තූර ගහලා ඡායාවල් වගේ අල්ලගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ ඡායාවක් ඇල්ලුවද කොහොමද මේ පුද්ගලයාගේ සියලු විස්තර දැනගන්නේ? එහෙම පුළුවන්කමක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඕපපාතික සත්‍යයන් ගැන දැනගන්න වෙනම ඥානයක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ චුතූපාත ඥානෙ. ඊළඟට දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී මෙවැනි ඥානයක් උපදවගත්ත කෙනෙකුට අන්න පුළුවන් කෙනෙක් මැරිලා උපදින ආකාරය දකින්න පුළුවන්. ඒ වගේ ඕපපාතික ආත්මවල පහළ වෙන හැටි දකින්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය හිතමු මෙහෙම කොයි තරම් ඉහළට ඉගෙනගත්ත විද්‍යාඥයෙක් වුණත් මහාචාර්ය කෙනෙක් වුණත් විද්‍යාව ගැන කෙනෙක් මැරෙනකොට ඔහු දකින්නේ පියවි ඇහෙන් අර ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් දකින්න ටික විතරනේ අපිට පේන්නේ කෙනෙක් මැරෙනකොට අර පණ ඇදලා ඇදලා හුස්ම නතර වෙනවා ඊළඟට නාඩි අල්ලලා බලයි ඔන්න හෘද ස්පන්දනේ නතර වෙලා නාඩි වැටෙන්නේ නැහැ කියයි. දෘෂ්ටි පරාසය ශ්‍රවණ මේ වගේ ටිකක් අල්ලලා ඊළඟට ඇඟ සීතල වෙලා දරදඬු වෙලා ඔය කියන ලකුණු ඔස්සේනේ අපි කියන්නේ මෙයා මැරිලා කියලා. හැබැයි කෙනෙක් මැරෙනකොට එයාගේ මානසික ලෝකයේ කර්මානුරූපීය විඥානයේ බැහැර වෙච්ච හැටි උපත කරා ගිය හැටි විද්‍යාඥයට පේන්නේ නැහැ. වෛද්‍යවරයාට පේන්නේත් නැහැ. ළඟ ඉන්න අයට පේන්නේත් නැහැ. හැබැයි අන්න ඒ දේ දකිනවා චතුූපපාත ඥානයක් උපදව ගත්ත කෙනා. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේවා විද්‍යාත්මක උපකරණ වලින් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි හිත දියුණු කරලා භාවනා කරලා ඇති කරගන්න ඥානයක්. අන්න ඒකටයි කියන්නේ චුතුපාත ඥානෙ. එතකොට එවැනි ඥානයක් උපදවගත්ත කෙනෙක් තමයි දකින්නේ කෙනෙක් මැරිලා මේ ආකාරي ලෝකවල උපත කරා යන හැටි. ඊළඟට ඔය දැන් බය කියන එක ඇති වෙලා තියෙන බොහෝ වෙලාවට මන්නම් හිතන්නේ මේ අර කෙනෙකුට නොපෙනෙන නිසා. දැන් අපි ගත්තාම සතරාපාය කියලා දුක් සහිත අකුසල් කරනයි උපදින තැන් බුදුරජාණන් වහස පෙන්නවා. දැන් නිරේ ඒත් ඕපපාතිකෝ පහළ වෙන දෙයක් නිරි සත්වය අපිට පේෙන් නැති තැන. ඊළඟට තිරිසං අපාය විතරයි අපිට පේන්නේ ටිකක් අපි ජීවත්වෙන ලෝක ඉන්න තිරිසං සත්තු ටික අපිට යමක් පේනවා. ඊළඟට අසුරාපාය ඒක අපිට පේන්නෙත් නෑ බුද්ධ දේශනාව තියෙන මහා සාගරය ඇසුරු කරගත්ත අමනුස්ස කොට සත්තමයි අසුරයන් කියන්න. එතකොට ඒ අය ගැන අපිට පේන්නෙත් නෑ. ඊළඟට ප්‍රේතයන් ගැන අපිට පේන්නෙත් නෑ. දැන් අපි ඔය අපායවල් වලින් අපේ ගෙදර අපි කූඹි හිටියා කියලා ගෙදර මිනිස්සු ගේ ඉන්න බය වෙනවද? ඒත් සත්ත්ව කොටසක්. ඊළඟට ගෙදර නොයෙක් විදිහේ සත්ත්ව ඉන්නවනේ පිටියක ගත්තා නොයෙක් විදිහේ සත්ත්ව වර්ග ඉන්නවා. ඊටා කුඩා කුඩා පුංචි සත්ත්ව ඉන්නවා. එතකොට තිරිසන් සතෙක් ගෙදර හිටියා කියලා මිනිස්සු ගෙදර ඉන්න බය වෙන්නේ හැබැයි මේ ගෙදර අමනුෂ්‍යෙක් ඉන්නවා කිව්වොත් කොච්චර බයක් ඇති වෙනවද? එතකොට මේ අර නොපෙනෙන දෙයක් නිසා මේ ජීවියෙක් ගැන බොහොම බයක් හිතේ උපදවාගෙන තියෙනවා. දැන් මේ බොහෝ දෙනෙක් ඔය බය නිසාම තමයි නොයෙක් විදිහට ඔබතුමා සඳහන් කරා වගේ නොයෙක් විදිය දේවල් වලට ගොදුරු වෙනවා. තමාලාවට දහස් ගණන් වියදම් කර කර ඊළඟට මේ අමනුෂ්‍යව පන්නන්න අමනුෂ්‍යව එලවන්න අපිට මේ එක්ක කොඩි වින කරලා හරි කිය සමහර වෙලාවට තියෙන දේපොළ නැත්තර නැති කරගෙන මහපාරට ඇදගෙන වැටෙනවා මේවා පස්සේ දුවලා. තිය නිසා විශේෂෙන් ඔබ ධර්මානුකූලව මේ නොපෙනෙන බලවේගයන් කියන්නේ මොනවද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කොහොමද අඳුනගන්නේ ඒවයන් බලපෑම්වෙන්න පුළුවන්ද කියන එක මං හිතන්නේ ඔබ හොයනවනම් ධර්මානුකූලව බුද්ධ දේශනා තුළින් ඔබ හෙව්වොත් ඔබට නිවැරදිව මේ ගැන තේරුම් ගන්න පුළුවන්. එහෙමයි අපේ හමුදුනේ කොපමණ තාක්ෂණික මෙවලම් දියුණු කරත් සැබවින්ම ඒ කිසිවකින් බෑ මේ කියන අභ්‍යන්තරය පිළිබඳ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඒ සඳහා හැකියාව ලැබෙන්නේ චිත්තසංතානය සිත දියුණු කිරීම පමණයි. අන්න ඒකයි මෙතන අවසාන නිගමනයකට එළඹෙන්නේ අපේ හඳුනන. එතනදී අපේ හඳුනන බොහෝ අවස්ථාවලදී දක්නට ලැබෙන දෙයක් තමයි പ്രേත වස්තු විමාන වස්තු වශයෙන් සඳහන් වෙනවා. මේ දෙවිවරුන් මේ වගේම අමනුෂ්‍යයන් පිළිබඳව. එතනදී අපේ හඳුනන මේ මේ අය සමහර අවස්ථාවදී විවිධ බලවත් වීම් විවිධ ශක්තියින් මත සිටින බවට සඳහන් වෙනවා. ඒ වගේම සමහර പ്രേත කොටස් සිටිනවලු අපේ හාමුදුරනේ මේ විවිධ ආකාරයේ උන්ට තියනවලු හැකියාවන්. ඒ හැකියාවන් මත ඒ පරාසයන් තුළ ඔවුන් ජීවත් වෙන ආකාරය දක්වලා ලැබෙනවා. ඉතින් ඇත්තටම එවැනි හැකියාවන් මත මොකද ගින්දර ජාලා තුලින් ගමන් කිරීමට සමහරට දැවැන්ත කොන්ක්‍රීට් කදම්බ අතරින් රිංගීමට සමහර ශාරීරික අභ්‍යන්තරයට කිඳා බැස ජීවත් වීමට මෙන්න මේ වගේ හැකියාවන් තිබෙනවලු. ඇත්තටම අපේ හාමුදුරනේ මේ പ്രേතයන් කියන මේ කොටස් බොහෝ වෙලාවට අපි අහලා තියෙන බුදුදහමට අනුව හැම අවස්ථාවෙදිම මේ සමස්තයක් විදිහට ගත්තහම මේ අය පව් නැත්නම් අකුසල් කරපු අය විදිහට. ඒතර මේ අකුසල් කරපු අයට කොහොමද මෙවැනි බලවත් වීමක් ඇති වෙන්නේ අපේ හැමෝටම? ඔව් ඇත්තේ මම හිතන්නේ ඊටාම වැදගත් ওই ප්‍රශ්නේ. දැන් අපි ওই പ്രേත කොටස් ගැන ගත්තහම තියෙනවා ওই නිජ්ජාම තන්හික කියලා പ്രേත කොටසක් ගැන සඳහන් වෙනවා. මුළු ඇඟම ගින්නෙන් දැවෙනවා කියන. ඒ කියන්නේ මේ ඇඟ කුසගින්න පිපාසය නිසා පිච්චෙනවා කියන. හරියට මේ උපමාවකට පෙන්නනවා මේ උණ දලු ටිකක් කපලා රත් වෙච්ච ගලක් උඩ දැම්මට පස්සේ අර ඇකිලිලා යනවා රස්නෙට. අන්න ඒ වගේ මේ ප්‍රේතයන් උඩුබැලි අතට වැතිරිලා කෑ ගහනවා විලාප දෙනවා කියනෝ කුසගින්න පිපාසය නිසා. හැබැයි කවුරුවත් දෙන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ කියනවා එවැනි ප්‍රේතයන්. ඊළඟට තියෙනවා කුප්පිපාසික කියලා වෙනම പ്രേත කොටසක් ගැන හඳුන්වනවා. ඒත් පිපාසයෙන් ඉන්නේ. ඊළඟට තියෙනවා මේ කුණුපාස කියලා പ്രേත කොටසක්. ඒ අයගේ ආහාර තමයි කියනවා මලකුණු. ඒ අය මලකුණු වල ඕජාව, මිනි පුච්චන කොට අර උතුරලා යන උරුණු තෙල් ඊළඟට මිනි කුණු වෙනකොට ගලන ඕජාව මේ ගැබ් මල මේ වගේ අර කුණු මිනි කුණු මිනිස්යන්ගේ ශරීරවලින් හමන ඒ දුර්ගන්ධය තමයි කියන ආග්‍රහණය කළ කුසගින්න නිවා ගන්න. ඒ අයට කියන කුණු පාස කියලා. තව ධර්මයේ හඳුන්වන ගූතකාදක කියලා പ്രേත කොටසක් ඒ අය අසූචි තමයි කියලා ආග්‍රහණය කරන්නේ. අසූචි ආග්‍රහණය කරන අසූචි වලින් තමයි කියන ආග්‍රහණය කරලා කුසගින්න පිපාසේ නිවා ගන්න. ඊළඟට ඔය වගේ විස්තර කරගෙන යනකොට ධර්මයේ තියෙනවා මහිද්దిక කියලා දරුණු අමනුස්ස කොටසක් ගැත්. එතකොට ඔන්න ඔය අයට එවැනි දරුණු අමනුෂ්‍යයන්ට මහා බල සම්පන්න හැකියාවක් තියෙනවා කියලා. එතකොට එවැනි යම් සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා ඒ අයට අනාගතේ තමන් උපදින තැනක් පේනවා. පෙර ජීවිතක් පේනවා. එතකොට අපිට හිතෙන්නේ ආ පෙර ජීවිත පේනවනම් මේක මහ ලොකු ඥානයක් නේ කියලානේ අපි හිතන්නේ. ඊළඟට අනාගතේ පේනවනම් මේක ලොකු දිවසක් නේ. ඉතින් මේ අමනුස්සයෙක් කොහොමද මෙවැනි දිවස් ලැබුවේ කියලා අපි හිතනවානේ. පෙර භවයයි මතු භවයයි. පෙර භවයයි මතු භවයයි. හැබැයි එතන බලපුවාම ඒ අමනුස්සයා ඒ තුලින් විඳවනවා මිසක් ඒ තුලින් සැපයක් විඳින්නේ නැහැ. බොහොම ලස්සනට පේනවා ඒක සිදුවීමක් තියෙනවා. මහරහතන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතියක් පෙනී ඉඳලා පිං ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ මොකද